ධම්මානු ධම්ම ප්‍රතිපත්ති ඉමේ කෝ භික්කවේ චත්තාරෝ ධම්මා පඤ්ඤා උද්ධියා සංවත්තන්ති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්තුනේ විශේෂයෙන්ම අද මේ ධර්ම දේශනාවට මාතෘකාවක් වශයෙන් පින්නතුල්ලා තබලා තියෙන්නේ අසන බණ මනාව පිළිපදිමු කියන එක. එතකොට පින්නතුනේ ඇත්තටම ඒක ඊටාම වටිනා දෙයක්. මොකද අපි කොච්චර ධර්මයේ දරාගත්තත් ඒ ධර්මයට අනුව අපි ජීවත් වෙන්නේ නැත්නම් ඒ ධර්මයේ කිසි ප්‍රයෝජනයක් නැහැ. හැබැයි මේ කාර්ය සඳහා යෝනිසෝ මනසිකාරය කියන එක අංක එකට අවශ්‍යයි. යෝනිසෝ මනසිකාරයේ නැතිනම් මොන තරම් බණ ඇහුවත් වින්නතුනේ ඒක ජීවිතේට ගලප ගන්නට කෙනෙකුට දෙහිති වෙන්නේ නැහැ. ඒ නිසා අද බොහෝ දෙනා කියන දෙයක් තමයි මේ රට තරම් බණ කියන රටක් බණ අහන රටක් මේ ලෝකෙවත් නැහැ කියලා. ඒක ඇත්ත. එහෙමනම් මේ ධර්මයට අනුව ජීවත් වෙන්නේ නැති වෙන්නට ප්‍රධාන හේතුව තමයි පින්නතුනි මෙන්න මේ යෝනිසෝ මනසිකාරය කියන නුවණින් මෙනෙහි කිරීම නැතිකම. එහෙමනම් අපි මේ කාරණේත් අරලා මේ දේශනාව සිද්ධ කරන්නට අපේක්ෂා කරනවා විශේෂයෙන්ම ධර්මයේ ගලප ගන්නවා කියන එක ලිහිසි වැඩකුත් නෙවෙයි. අපි ඒකට එහෙම කියන්නේ දැන් බලන්න පින්නතුනි ගංගාවක් පහළට ගලනවා නම් වේගෙන් ගලන ගංගාව පහළට යන්න කෙනෙකුට 아무තු උත්සාහයක් කරන්න දෙයක් නැහැ. ඒ ගංගාවේ නිකන් වාඩි වුණා නම් පහළටම යනවා. හැබැයි ඒ ගඟෙහි පහළට ගලන ගඟෙහි උඩට පිහිනනවා කියන එක ලෙහිති නැහැ. අන්න ඒ වගේ තමයි මේ නිවන් ගමනක්. ධාර්මික ගමනක් උඩුගම් බලා පිනනවා කියලා වැඩක්. මොකද අපි දීර්ඝ සංසාරේ මේ ඇලීම ගැටීම රාග දේශ මෝහ කියන මේ காரணා හොඳට පුරුදු කරලා තියෙනවා. දැන් බලන්න අපට ඊර්ෂ්‍යා කරන්න අපට උගන්වන්න ඕන නෑනේ. දැන් අපේ දෙමව්පිය අපට ඉගෙනුවාද පුතේ මෙන්න මෙහෙමයි ලෝභ කරන්නේ. මෙන්න මේ විදිහට ඊර්ෂ්‍යා කරන්නට ඕන. අම්මා ඊර්ෂ්‍යා කරන විදිහට පුතා ඊර්ෂ්‍යා කරන්න ඕන කියලා මෙතෙන්නේ නෑ. ඕනම කුංචි ධර්මයක් හොඳට දන්නවා ලෝභ කරන්න, ඊර්ෂ්‍යා කරන්න, ද්වේෂ කරන්න. හැබැයි ගුණ ධර්ම එහෙම පුළුවන්ද? ඇන ඇන කියන්න ඕන. මෙන්න මෙහෙමයි වඳින්නේ. මෙන්න මෙහෙමයි පරිත්‍යාග කරන්නේ. මෙන්න මේ විදිහටයි මෙත් වඩන්නේ. මේ විදිහටයි සිල් ගන්නේ. ඒවා කොච්චර කිව්වත් ඒවා කෙරෙන්නේ නැහැ. සාමාන්‍ය සබහා ධම බැලුවත් අපිට අවශ්‍ය කරන ශාකයක් පැලයක් ඉඳ ගන්න හරිය අමාරුයි. පින්නතෝනේ අපට අනවශ්‍ය දේවල් ඕන තරම් කැල ඕන තරම් වල් පැලෑටි නිකම්ම හැදෙනවා. ඒක තමයි ලෝකයේ තියෙන ස්වභාවය. එතකොට දැන් මේ කෙලස් වල ස්වභාවය නම් අපි අනාදිමත් සංසාරයේ පුරුදු කළාම තියෙන මේ පැත්ත. පංචකාමයක් එක්ක ඉඳලා මේ ඇලීම ගැටීම කියන මේ දෙක තමයි අපි හොඳට පුරුදු කරලා තියෙන්නේ. ඒ නිසාම ඒවා නිකම්ම ආයාසයෙන් තොරව ඉක්මනින් නිෂ්පතු වෙනවා. හරියට අර පහළට ගලන ගඟ වගේ. හැබැයි ಗುಣධර්ම කියන දේවල් අපි පුරුදු කරන හරිය අඩුයි. අන්න ඒ නිසා තමයි බොහෝම උත්සාහයකින් අපි මේ ධර්මය අපේ ජීවිතයට ගලප ගන්නට සිද්ධ වෙලා කියන්නේ. එහෙමනම් මේ මාතෘකාව ඔස්සේ ධර්ම දේශනා කරන්නට ඊටාම හොඳ දෙසුමක් තමයි අංගුත්තර නිකායේ සඳහන් වන පඤ්ඤාවුද්ධි සූත්‍රය. ඉතින් පඤ්ඤාවුද්ධි සූත්‍රයට අයිති සූත්‍ර පාඩයක් තමයි අපි දැන් මේ පින්නතුල්ලාට මාතුකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ. පින්නතුනේ එළිය විවිධාකාරයි. පහන් එළිය, සඳ එළිය, හිරු එළිය ආදී වශයෙන්. මේ සෑම ආලෝකයකින්ම ප්‍රයෝජන ගන්නට ඇස තිබෙන්නට ඕන. ඇස් නැතිනම් හිරු දහසක් ඡඳ දහසක් පෑවුවත් එයින් ප්‍රයෝජනයක් නැහැ. අන්න ඒ වගේ තමයි තථාගත ශ්‍රී සද්ධර්මයත් අතිශයින්ම දීප්තිමත් ආලෝකයක්. මේ ධර්මාලෝකයෙන් ප්‍රයෝජන ගන්නට නුවණ නැමැති ඇත තිබෙන්නට ඕන. නමුත් නුවණ තියන අය මේ පොහොදුන් ලෝකයා අතර තාම දුර්ලභ බව අන්ධ භූතෝ අයං ලෝකෝ කියන දේශනාවෙන් පැහැදිලි වෙනවා. එහෙමනම් මේ නුවණ හෙවත් මේ ප්‍රඥාව ඇති කරගන්නට හේතු වන කාරණා හතරක් තමයි මේ පඤ්ඤාවෝද්ධි සූත්‍රයේ සඳහන් වන්නේ. ඒ වගේම අසන බන මනාව පිළිපදින්නට අවශ්‍ය කරන ධර්මකාරණා රාශියක් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. චත්තාරෝ මේ භික්ඛවේ ධම්මා පඤ්ඤා උද්ධියා සංවත්තಂತಿ. මහණනි මගේ දරුවනේ නුවණ දියුණු වෙන්න හේතු වන කාරණා හතරක් තියෙනවා. කතමේ චත්තාරෝ මොනවද මේ කරුණු හතර? සත්පුරුෂ සංසේවෝ. කල්යාණ මිත්‍ර ආශ්‍රය. සද්ධම්ම සවණං ධර්ම ශ්‍රවණය. යෝනිසෝ මනසිකාරෝ නුවණින් මෙනෙහි කිරීම. ධම්මානුධම්ම ප්‍රතිපatti ධර්මානුකූලව ජීවත් වීම. ඉමේකෝ භික්කවේ චත්තාරෝ ධම්මා පඤ්ඤා උද්ධියා සංවත්තಂತಿ. මහණනි මගේ දරුවනේ නුවණ දිනු වෙන්නට තාම අවශ්‍ය කාරණා හතරක් තමයි මේ කියවුනේ. මේ කාරණා හතරම සෝතාපට්ටි අංග හැටියටත් ධර්මයේ සඳහන් වෙනවා. දැන් බලන්න පින්නතුනේ මේ ධර්මය තමන්ගේ ජීවිතයට ගලප ගන්නට අංක එකට අපට අවශ්‍ය කරන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නැතිනම් ඇත්තටම අපට ගමනක් නැහැ. එහෙමනම් මේ කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ පුංචි වස්තුවක් නෙවෙයි. ඒකනේ අපේ බුදුරජාණන් වහන්සේ දවසට එක වතාවක් නෙවෙයි දෙවතාවක් මතක් කරනවා මහණනි මේ කල්යාණ මිත්‍රයා හරි දුර්ලභයි. දැන් බලන්න උන්වහන්සේ දෙවතාවක් මතක් කරන්නේ අපි වගේ මන්ද ප්‍රඥාවක් තියන අයට නෙවෙයිනේ. සැරියොත් මුගලන් ආනන්ද කාශ්‍යපාදී මහා සංඝ තලයේ තමයි උන්වහන්සේ මේක මතක් කරන්නේ. දුර්ලභෝ සත්පුරුෂ සංසේවෝ. මහණෙනි, කල්යාණ මිත්‍රයාණන් හරි දුර්ලභයි. ඒකනේ අපි හැම පින්කමක්ම කරලා අපේ අම්මලා අපේ පැරණි මුතුන් මිත්තෝ හවසට ගෙදර බුද්ධ වන්දනාව කළත් පින්නතුන හැම වෙලේම මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ප්‍රාර්ථනා කරන්නේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා කියලා මේක ප්‍රාර්ථනා කරන්නේ නිකන් නෙවෙයි. කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නැතුව අපිට ඉස්සරහට යන්නම බෑ. ඒත් එහෙමනම් මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන එක ඊටාම හොඳට තියෙන්නට ඕන. එතකොට කල්යාණ මිත්‍රයා ගැන පින්නතල ඕන තරම් කරුණු අහලා තියෙනවා. ඒ නිසා මම ඒ පිළිබඳව වැඩි කාරණා කියන්ට බලාපොරොත්තුවක් නැහැ. හැබැයි එක දෙයක් මතක් කරන්නම්. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ අපි හිතන විදිහේ කෙනෙක් නෙවෙයි. එහෙම කියන්නේ සමහර පින්නතුන්ලා තමන්ගේ යාළුව අපි ගාවට එක්කන් එනවා. එක්කන් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේ තමයි මගේ හොඳම කල්යාණ මිත්‍රයා කියලා. ඉතින් ඒගොල්ලෝ කල්යාණ මිත්‍රයා කියලා හඳුන්වන්නේ Tamanට දුකේදී කරදරයක් වුණාම මුදල් හදල් ටිකක් දෙන දුකේදී සැපේදී Taman එක්ක ඉන්න කෙනා කල්යාණ මිත්‍රයා කියලා හඳුන්වනවා. හැබැයි ඒ කෙනා මිත්‍රයෙක් වෙන්න පුළුවන් කල්යාණ කියන කෑල්ල එහාට දාන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව එහෙම දුකේදී කරදරේදී පිහිට වෙන කෙනා විනෝදයෙන් ඉන්නකොට අපි දෙන්න යන්න අද බොන්න කිව්වොත් ඒකට කැමති වෙලා බොන්න යනවා නම් එයා කල්යාණ මිත්‍රෙක් නෙවෙයි. කල්යාණ මිත්‍රයාගෙන් පින්නතුනේ ලැබෙන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි. කල්යාණ මිත්‍රයාගෙන් ලැබෙන්නේ ධර්මය. දැන් බලන්න අපි හැම දිනාගේම අසහාය සහාය කල්යාණ මිත්‍රයන් වහන්සේ තමයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගෙන් අපිට ඔය එක එක ආමිෂ දේවල් ලැබුන්නේ නෑනේ. උන්වහන්සේගෙන් ලැබුණේ මිල කරන්න බැරි අමිල වස්තුවක්. ඒ තමයි පින්නතුනි ශ්‍රී සද්ධර්මය. එහෙනම් අද කාලේ අපට ඉන්න කල්යාණ මිත්‍රයන්ගෙමොත් අපට ලැබෙන්න ඕන ඒවා. දැන් අපි හිතමු තමන් ඇසුරු කරන කෙනා කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තමයි තමන් ඇසුරු කරන කෙනා දුස්සීල නම් කොහොම හරි එයාගේ තියෙන නරක ගති අඩු කරලා ශීලවන්තයෙක් කරනවා. අන්න කල්යාණ මිත්‍ර ලක්ෂණ. තමන් ඇසුරු කරන කෙනා තද මසුරුණා. කොහොම හරි ත්‍යාගවන්තයෙක් බවට පත් කරනවා. දැන් බලන්න සමහර උදවිය අපට කියලා තියෙනවා අනේ ස්වාමීන් වහන්සේ කම්ම කෙනෙක් මට කිව්වා මං ඉස්සර හරීම ලෝභයි. මට කිසි දෙයක් දෙන්න පුරුද්දක් තිබුණේ නැහැ. හැබැයි මට හොඳ යාළුවෙක් හිටියා ඒ යාළුවා මාව ක්‍රමානුකූලව දෙන්න පුරුදු කළා. සමහර දවස්වලට එක එක තැන්වල දාන හැම තියෙනකොට එයාගේ පොඩි පොඩි පින්කම් තියෙනකොට මට සුළු දෙයක් ගේන්න කියන යෝගට් පහක් ගේන්න කියනවා. මොකද එයා දන්නවා මං හරි ඩෝබයි කියලා. මට ගොඩක් සල්ලි තියෙනවා. ඉතින් ක්‍රමානුකූලව මට මෙහෙම දන් දෙනකොට ඒකේ පුදුම සතුටක් දැනුණා. පින්නතුනේ සාමාන්‍ය ඔයත් උනත් හිතලා බලන්න කාපු දේ පිළිබඳව සතුට තියෙන නැත්නම් දීපු දේ පිළිබඳවද දීපු දේ පිළිබඳව මේ අම්මට ටිකින් ටික මේකේ සතුට දැනෙන්න පටන් ගත්තා ඒ අම්මා මට කියනවා දැනට අවුරුදු 8ක් වෙනවා මේ සිද්ධිය වෙලා අද වෙනකොට ස්වාමීන් වහන්සේ මගේ ගෙවල් දොරවල් පවා මං අසරණයන්ට පූජා කරලා තියෙනවා. ඒ තරමට දැම්මට දෙන්න බැරි දෙයක් නැහැ. ඉතින් මා මේ විදිහට ත්‍යාගවන්තයෙක් බවට පත් කරේ ආන්නහවල් කල්යාණ මිත්‍රයා කියලා එයාගේ නමත් අපට කිව්වා. එතකොට බලන්න කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තමයි තමන්ගේ යාළුවා තද මසුරු නම් ක්‍රමානුකූල ත්‍යාගවන්තයෙක් බවට පත් කරනවා. මේවා ඇඟට නොදෙනි කරන්නේ. ඊළඟට තමන්ගේ යාළුවාට ශ්‍රද්ධාව නැත්නම් ශ්‍රද්ධාවන්තයෙක් කරනවා. අල්පස්තුතේක් නම් මනහඬ දීලා බණ පොත් දීලා වැඩසටහන් වලට එක්කන් වෙලා හොඳ බහුසුතෙක් බවට පත් කරනවා. ඉතින් මෙන්න මේ වගේ උත්මයා තමයි පින්නතුනේ කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. ඉතින් මේ කල්යාණ මිත්‍ර ඇසුර කියන එක අපේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. එහෙමනම් මේ ධර්ම ගමනට ප්‍රධානම සාධකයේ හැටියට පින්නතුල මතක තියාගන්නට ඕන මෙන්න මේ ආශ්‍රය. දැන් බලන්න රවිජ්ජහා කියන සූත්‍රයේ සඳහන් වෙන්නේ කල්යාණ මිත්‍රයා නිසා ධර්මය ලැබෙනවා. ධර්මය නිසා සද්ධාව වැඩෙනවා. සද්ධාව නිසා යෝනිසෝ මනසිකාරය දිනු වෙනවා. යෝනිසෝ මනසිකාරය නිසා සිහිනුවන දෙක වැඩෙනවා. සිහිනුවන දෙක නිසා ඉන්ද්‍රිය සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවර වෙනකොට ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙනවා. කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්නේ ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙනකොට සතර සතිපට්ඨාන වැඩෙනවා. සතර සතිපට්ඨාන වැඩෙනකොට බොජ්ජංග ධර්ම දිනු වෙනවා. බොජ්ජංග ධර්ම දිනු වෙනකොට විඥා විමුක්ති කියන ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට අවස්ථාව ලැබෙනවා. එහෙනම් බලන්න අර මුල්ලම පඩිය. කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නැත්තම් මොකද වෙන්නේ? අසත්පුරුෂ ආශ්‍රයක් නම් ලැබෙන්නේ අසත් ධර්මය. ආ හොම දෙන්න එපා, ඌව කරන්න එපා, ඌව වැඩක් නෑ. අසත්පුරුෂයාගෙන් ලැබෙන්නේ ඕවනේ. ඒ වහනකොට මොකද වෙන්නේ? අශ්‍රද්ධාව වැඩෙනවා. සම්පූර්ණයෙන් ශ්‍රද්ධාව අහලකවත් නැහැ. අශ්‍රද්ධාව වැඩෙනකොට පින්නතුනේ අයෝනිසෝ මනසකාරය තමයි දින වෙන්නේ. වැරදි පැත්තමයි මෙනෙහි වෙන්නේ. වැරදි පැත්ත මෙනෙහි කරනකොට අසත්‍ය අසම්පජාන්නේ තමයි වැඩෙන්නේ. සිහියක් නැහැ නුවණක් නැහැ. අසත්‍ය අසම්පජාන්නේ වැඩෙනකොට ඉන්ද්‍රිය සංවරයක් ගැන හිතන්නවත් බෑ. සම්පූර්ණයෙන්ම අසංවරයි. ඉන්ද්‍රිය අසංවරයේ තියෙනකොට මොකද වෙන්නේ? එතනින් එහාට ත්‍රිවිධ දුස්චරිත තමයි සම්පූර්ණ වෙන්නේ. ත්‍රිවිධ දුස්චරිත සම්පූර්ණ වෙනකොට පංච නීවරණ හොඳට වැඩ කරනවා. පංච නීවරණ දිනු වෙනකොට තින් අවිද්‍යාව පෝෂණය වෙවි මේ දීර්ඝ සංසාරේ ඉපදී ඉපදී මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් යනවා. එහෙමනම් නුවණ දිනු කරගන්නට තමන්ගේ ජීවිතයට කල්යාණ ධර්මය ගලප ගන්නට අංක එකට අවශ්‍ය කරන්නේ මෙන්න මේ කල්යාණ මිත්‍ර ඇසුර. ඊළඟට පින්නතුනේ ජීවිතයට ධර්මයේ ගලප ගන්නට ධර්ම දැනුම තියෙන්නත් එපේ. එහෙමනම් නුවණ දිනු වෙන්නට අත්‍යවශ්‍ය කාරණේ තමයි සද්ධර්ම ශ්‍රවණය. මේ සද්ධර්ම ශ්‍රවණයට ධර්මයේ නමක් දෙනවා පරතෝගෝස ප්‍රත්‍ය කියලා. පරතෝගස ප්‍රත්‍ය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා පතේ බුදුරජාණන් වහන්සේලා හැරුණාම අනිත් සෑම කෙනෙක්ම මේ ධර්මය අවබෝධ කරගන්නේ අනුන්ගේ ඇසීමෙන්මයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා නම් තමන්ගේම ඥානේ ධර්මය අවබෝධ කරගන්නවා. නමුත් පින්නතුනේ අනිත් සෑම කෙනෙක්ම ධර්මය අවබෝධ කරගන්නේ අනුන්ගේ ඇසීමෙන්මයි. ඒ සම්මා සම්බුදු පසේ බුදු යන උතුමන් වහන්සේලා අතීත ධාතිවල ඥාන උද්ද ගුණ උද්ද තපෝ උද්ද වැඩිහිටි උතුමන් කරා ගිහිල්ලා ස්වාමීනි කුසල් කුමක්ද අකුසල් කුමක්ද යහපත කුමක්ද අපට බොහෝ කල හිත පිනිස වැඩ පිනිස අර්ථයේ පිනිස කුමක් පවතිනවාද කියලා ਵਿਚාරමින් ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස බලයෙන් තමයි ඔය අන්තිම જાතියේදී තමන්ගේම ඥානෙ ධර්මය අවබෝධ කරගන්නේ. එහෙමනම් බණ අහනවා කියන එක පුංචි දෙයක් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕන. මේ ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙනවා කියලා කියන්නේ එක පුංචි වාසනාවක් නම් නෙවෙයි පින්නතුනේ. දැන් බලන්න ඕනම දෙයක් සුලභව ලැබෙනකොට ඒකේ වටිනාකම අඩු වෙනවනේ. දැන් බලන්න හොඳට කෑම තියෙන තැනක දරුවෙකුට කෑම ටිකක් කවා ගන්න හරි අමාරුයි. හැබැයි කෑම නැති ළමයා ඇහිඳ ඇහිඳ කනවා. ඒක තමයි ස්වභාවය. අන්න ඒ වගේ දෙයක් වෙලා දෝ කියලා හිතෙනවා මේ ධර්මයට. ඇයි දැන් හැම වෙලෙම බනයි. රේඩියක දැම්මත් බන, රූප වාහිනිය දැම්මත් බන. ඉතින් මේකේ අගේ නැති වෙලා. පින්නතුනේ අපි හිතන්න ඕන අපේ పూర్වයේ පිනකට තමයි අපට මේ විදිහට ශ්‍රී සද්ධර්මය ලැබුණේ. දැන් බලන්න මේට අවුරුදු 20 20කට 25කට වගේ කලින් මේ ධහම මේ විදිහට කතා කරේ නැහැ. අපේ ආත්තිලා කියලා සිල් ගන්න යනවා ජාතක පොත කියනවා. මට මතකයි පුංචි කාලේ මේ බණ කියලා තිබ්බේ එකම ටිකක්. අපේ මනසට වැටලා තිබ්බේ මෙන්න මේ කතා ටික තමයි මේ ජාතක ටික තමයි බණ කියලා කියන්නේ. නමුත් එහෙම නෙවෙයි දැන් මෑත කාලේ හොඳට සූත්‍ර දේශනා කතා කරනවා. අභිධර්මයේ පිළිබඳව හොඳ විවරණ සිද්ධ වෙනවා. ඇත්තට මේක පුණ්‍ය විපාකයක්. අපි හිතන්නට ඕන අනේ අපට මේක ලැබුණේ මහා පිනකට. ඉතින් ඒ පින විනාශ කරගන්න නැතුව බොහෝම ගෞරවයෙන් මේ ශ්‍රී සද්ධර්මය අහන්න ඕන. හැබැයි ධර්මය අහනකොට ඒකත් මතක් කරන්නට ඕන ධර්මය ඊටාම හොඳින් අහන්න ලැබෙනවා වගේම ධර්මයේ නාමෙන් නොයේ අධර්ම කාරණා විස්තර වෙනවා. ඒ පිළිබඳවත් පින්නතුල්ලා හොඳට සැලකිලිමත් වෙන්නට ඕන. එහෙම නැති වුණොත් අපට ධර්මයේ නාමෙන් අධර්මය ශ්‍රවණය කරන්ට ලැබෙනවා. ඒකට පින්නතුනි දේශකයන් වහන්සේලාගේ පැත්තෙමුත් විශාල වගකීමක් තියෙනවා. අහිංසක දායකයට කියන මෙන්න මේක කරන්න කියලා. උදාහරණයක් ඇතුළු නානාපාන සතිය දිනු කරන්න කියලා අනුශාසනා කරනවා. තව ස්වාමීන් වහන්සේ නමක් කියන නෑ ආනාපාන සතිය වැඩක් නෑ. මෙන්න මේක තමයි කරන්න ඕන කියලා. ඉතින් මෙන්න මේ විදිහට පරස්පරතා ගොඩාක් අද මේ ධර්ම දේශනා තුල තියෙනවා. ඉතින් පින්නතුනේ බලන්න දැන් ඕකට නොයේ මේ මගකීතු ස්වාමීන් වහන්සේලා ඒ බුද්ධ ශාසන අමාත්‍යංශයට දන්වලා තින් ඒ නොයෙක් අනපනක් ජීවෙන්න කටයුතු කරනවා. නමුත් බලන්න මෙතන වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ හරියටම ජීවිතයට ගලපගත්තා නම් මේ වගේ අපහසුතාවයන්ට අනපනක් ගේන්නට කිසිම අවස්ථාවක් වෙන්නේ නැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා නවකව අලුතෙන් මහාන වෙන පැවිද්දෙක් අවුරුදු 5ක් ආචාර්යයන් වහන්සේ ළඟ ඉන්නට ඕන. ඉගෙන ගන්නට ඕන ආචාර්යයන් වහන්සේ අටකිතරයි. වෙන මොකුත් බෑ. තව අවුරුදු 5ක් යනකම් කාගේ හරි යටතේ පුහුණු වෙන්නට ඕන. එතකන් අනුශාසකෙක් වෙන්න බෑ. දේශකෙක් වෙන්න බෑ. ඒ වගේම පැවිදි කරන්න බෑ. ස්ථාන හදන්න බෑ. ඊළඟට අවුරුදු 10කින් පස්සේ තමයි ඒවා කරන්න පුළුවන්. එතකොට බලන්න පින්නතුනි බුද්ධ වචනයට හරියට ඇහුම්කන් දුන්නා නම් ඒවා ජීවිතයට ගලප ගත්තම මේ වර්තමානයේ තියෙන කිසිම ගැටලුවක් නැහැ. දැන් සමහර අය පින්නතුනි තමන්ගේ මතයක් ඉදිරිපත් කරන්නට ආශාවෙන් බන කියන්නටම මහාන වෙන අය ඉන්නවා. ඉතින් තමන්ගේ මත නොඑක් විදිහට ධර්මය නාමයෙන් ඉදිරිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ එතනදී ඒකල තබා ගන්න සාක්ෂිකාරයක් හැටියට. ඉතින් මොනවා හරි තමන්ගේ මතයක් කියලා මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අහවල් තැන මෙහෙමයි, මෙහෙ අර තැන මෙහෙමයි කියලා ශාක්‍යකාරයෙක් හැටියටයි බුදුරජාණන් වහන්සේ තියාගන්නේ. ඒකනම් ඒක පින්නතුනි බොහෝම වැරදි දෙයක්. ඒ නිසා දේශකයන් වහන්සේලාගේ පැත්තෙමුත් බුද්ධ වචනයට අනුව කටයුතු කළා නම් මේ වගේ ගැටලු ඇති වෙන්නේ නැහැ. මොකද අද සාමාන්‍ය මිනිස්සු ගත්තාම සමහර අය මේ ධර්මයේ කතා කරන්න එනකොට පින්නතුනි හරි දුක හිතෙනවා. පොඩි ළමයි වගේ දැන් පොඩි ළමයි පින්නතුනේ ධන ගානකොට අහු වෙන අහු වෙන හැම දෙයක්ම කටට දාගන්නවනේ. අන්න ඒ වගේ තමයි සමහර දායකයෝ නොයේක් නොයෙක් දේශනා අහලා නොයේක් නොයෙක් විදිහට පින්නතුනේ තමන්ගේ ජීවිතයට ධර්මය ගලප ගන්නට යනවා. ඒ නිසා බොහෝම කල්පනාවෙන් මේ දේශනා අහන්න ඕන. ප්‍රමන්ත ටිකක් නොගලපෙනවා වගේ නම් ධර්මයේ දන්න ස්වාමීන් වහන්සේ නමක් ළඟට වැඩිහිටියෙක් ළඟට ගිහිල්ලා ඒවා පිළිබඳව විමසලා ධර්මය පිළිබඳව බොහෝම කල්පනාවෙන් ඒ තමන්ගේ ජීවිතයට ගලප ගන්න හැටියටත් බොහොම කාරුණිකව අපි මතක් කරනවා පෙරේරුකාණේ මහානායක ස්වාමීන් වහන්සේගේ පොත්පත් ගිහියන්ට පරිශීලනය කරන්න පුළුවන් ඒ පොත් ටික හරියට කියාගත්තොත් හොඳට බලලා තිබුණොත් මොනම විදිහකටවත් වෙන්නතුනි දේශනාවක් අහලා අධර්මයට හැරෙන්නේ නැහැ කියන එක අපිට කියන්න පුළුවන්. මොකද මුළු ත්‍රිපිටක ධර්මයේම සාරාංශයක් තමයි රේරුකාණේ මහානායක ස්වාමීන් වහන්සේගේ පොත් ටික. ඒ ටික බලපු කෙනෙක් කවදාකවත් ඔය අධර්ම මාර්ගේ ගමන් කරන්නේ නැහැ. අධර්ම මාර්ගයේ ගමන් කිරීම තුළ සුගතිගාමී වෙන්න තියෙන අවස්ථාවක් ඒකාන්තේ මැහිරිලා යනවා. ඒ නිසා පින්නතුන්ලා මේ පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕන. එහෙමනම් නුවණ දිනු කරගන්නට අත්‍යවශ්‍යම දෙයක් තමයි මෙන්න මේ සද්ධර්ම ශ්‍රවණය. ධර්මය හොඳට අහන්නට ඕන. ඒ ධර්මය හැබැයි මතක තියාගන්නටත් ඕන. ඊළඟට ඒ ධර්මයට අනුව ජීවත් වෙන්නටත් ඕන. දැන් බලන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයට ධර්මය අවබෝධ කෙරෙව්වේම බණ කියලා. ලෝක සත්‍යය ධර්මය අවබෝධ කරගත්තේම බණ අහලා. එහෙමනම් මේ සද්ධර්මය කියලා කියන අනුශාසනා ප්‍රාතිහාරය කියලා කියන්නේ. ඒ නිසා මේ බණහන්ට ලැබීම ලොකු භාග්යක් හැටියට සැලකන්න ඕන. ඉතින් දහම්සොඬ මහරජුරු එක බණ පදයක් අහන්ට සිය රාජ්‍යයම පරිත්‍යාග කළා. සිය ජීවිතේම පරිත්‍යාග කළා. ඉතින් මේවා අපි සිහිපත් කරන්නට ඕන. ඉතින් මේ පින්නතුන්ලාගේ වාසනාවට තමයි මේ ශ්‍රී සද්ධර්මයේ මේ විදිහට ශ්‍රවණය කරන්ට අවස්ථාව ලැබුණේ. එහෙමනම් දැන් නුවණ දියුණුවෙන්ට හේතු වන කරුණු දෙකක් බොහොම කිටියෙන් අපි මතක් කළා. විශේෂයෙන්ම අපට ඕන උනේ මේ තුන්වෙනි කාරණය පිළිබඳව පින්නතුල්ලාට කරුණු කීපයක් පැහැදිලි කරන්නට. මොකද පින්නතුල්ලාගේ අදහසත් කොහොමද මේ ධර්මයේ ජීවිතයට ගලපගන්නේ කියන අදහස. පින්නතුනි, ඒ සඳහා අපි මුලින් මතක් කළා යෝනිසෝ මනසිකාරය කියන එක ඉතාම අත්‍යවශ්‍යයි. යෝනිසෝ මනසිකාරය පිළිබඳව මේ පින්නතුල කරුණු කාරණා තේරුම්ගෙන ඇති. නමුත් මේ සෝත් මේ යෝනිසෝ මනසිකාරය තේරුම් ගන්නට සූත්‍ර දේශනාවක් තියෙනවා අපි ඒක පාදක කරගෙන මොකද්ද මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ කියන හරියටම තේරුම් ගන්නට ඕනේ. පින්නතුනේ සූත්‍ර දේශනාව තමයි ඨාන සූත්‍රය. මේ ඨාන සූත්‍රයේ සඳහන් වෙනවා අත්ති භික්කවේ ඨානං අමනාපං කාතුන් පංචකෛර මානං අනත්තාය සංවත්තති. අත්ති භික්කවේ ඨානං අමනාපං කාතුන් පංචකෛර මානං අත්තාය සංවත්තති. අතිබික්කවේ ඨානං මනාපං කාතුං තංච කෛර මානං අනත්තාය සංවත්තති අතිබික්කවේ ඨානං මනාපං කාතුං තංච කෛර මානං අත්තාය සංවත්තති දැන් මෙතන එකම විදිහට කාරණා හතරක් සඳහන් වෙනවා එකම කාරණේ ආකාර හතරකින් තමයි සඳහන් වන්නේ. දැන් බලන්න පළවෙනි කාරණේ අත්තිබික්කවේ තාණං අමනාපංකාතුන් පංචකයර්මාණං අනත්තාය සංවත්තති. මෙතන කියන්නේ මහණනි කටයුත්තක් තිබෙනවා කරන්නට ඒ කරන්න අමාරුයි. කරන්න අමාරුයි නමුත් කිරීමෙන් අනර්ථයට වැටෙනවා. මොන පළවෙනි කාරණය. කරන්නත් අමාරුයි කිරීමෙන් අනර්ථයට වැටෙනවා. දෙවැන්න කරන්න අමාරුයි අතිබික්කවේ තානං අමනාපං කාතුං තංච කෛරමානං අත්තාය සංවත්තති කරන්න අමාරුයි නමුත් කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවා. ඔන්න දෙවෙනි කාරණය. තුන්වැන්න අතිබික්කවේ තානං මනාපංකාතෝ අන්න කරන්න පහසුයි හැබැයි කිරීමෙන් අනර්ථයට වැටෙනවා හතරවැන්න අතිබික්කවේ තානං මනාපංකාතුන් තංච කර්මාණං අත්තාය සම්වත්තති කරන්න පහසුයි කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවා දැන් මෙතන බලන්න මේ කාරණා මෙහෙම කිව්වට හරියටම ඔළුවට ගියේ නැහැ දැන් බලන්න පළවෙනි එක කරන්න අමාරුයි කිරීමෙන් අනර්ථයට වැටෙනවා. මොනවද ඒ? සොරකම. පරදාර සේවනය. මේවා පින්නතුනි කරන්න දෙහිද? කරන්න අමාරුයි. ඒ වෙලාවට අර තුවාලයක් අහනවා වගේ ආස්වාදයක් ලැබෙන්න පුළුවන්. හැබැයි කොහොම වුණත් හොරකම් කරනවා කියන එක ලෙහෙසි නෑ. පරදාර සේවනයේ යෙදෙනවා කියන එක ලෙහෙසි නෑ. කරන්න අමාරුයි. කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවද? දිව්‍ය ලෝක යනවද? බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන් බෑ. කරන්නත් අමාරුයි කිරීමෙන් අනර්ථයට වැටෙනවා. ඔන්න පළවෙනි කාරණේ. දෙවැනි එක කරන්න අමාරුයි නමුත් කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවා. දැන් බලන්න කවුරු හරි අපට කරදර කරනවා, හිංසා කරනවා. අපට මහා කරදරයක් ගෙන දෙනවා. ඒ වගේ අවස්ථාවල ඉවසීමෙන් මිදතරා ගැනීම හරි අමාරුයි. දැන් කවුරු හරි අපට නිතර නිතර කරදර කරනවා නම් ඒක දරාගෙන ඉන්නවා කියන එක ලිහිදි වැඩක් නෙවෙයිනේ. හැබැයි ඒක දරාගෙන ඉන්නවා නම් ඒකේ ප්‍රතිඵල ඉතාම සුන්දරයි. මිහිරි. බලන්න කිසිම කෙනෙකුට කිසි වරදක් නොකරපු අර සාන්තිවාදී කියන තාපසතුමාට කලාඹු කියන දුෂ්ට මහරජුරු කටුපොල්ලකින් දහර පාරද දහක් කළෙව්වා. එයින් සෑහීමකට පත් නොවි එතුමාගේ අත්පා කන්නාස ඔක්කොම කැප්පුවා. ඊට පස්සේ හො දැන් උඹගේ සාන්තිය කොහෙද තියෙන්නේ? ඒ වෙලාවෙත් බෝසතාණන් වහන්සේ මෛත්‍රිය වැඩුවා. මගේ සාන්තිය තියෙන්නේ මගේ හිතේ. එතකොට බලන්න පින්නතුනේ උන්වහන්සේට කපනකොට, කොටනකොට, ගහනකොට වේදනාව දැනුන්නේ නැත්තේ වේදනාව හොඳටම දැනුණා. උන්වහන්සේ අමාරුවෙන් ඒක ඉවසුවා. අමාරුවෙන් ඉවසපු නිසා තමයි අද අපට ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලැබුණේ. උන්වහන්සේට මෛත්‍රී පාරමිතා පුරන්න, සාන්ති පාරමිතා පුරන්න ලැබුණේ හිම ඉවසපු නිසා. අන්න බලන්න කරන්න අමාරු දේවල් කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙන විදිහ. දැන් දෙවෙනි කාරණයක් පැහැදිලි කරන්න අමාරුයි නමුත් කිරීමෙන් අර්ථයට අර්ථයක් සිද්ධ වෙනවා. තුන්වෙනි එක මොකද්ද? කරන්න පහසුයි නමුත් කිරීමෙන් අනර්ථයට වැටෙනවා. දැන් බලන්න පින්නතුණි කෙනෙකුට සල්ලි තියෙනවා නම් දුරාචාරයට හුරු වෙලා තියෙනවා නම් ඔය මත් වතුර බෝතලයක් ගන්න බොන්න බැරි කමක් නෑ. ඒක මහ ලොකු දෙයක් නෙවෙයිනේ. ඒක කරන්න ලේසියි. හැබැයි ඒකෙන් ලැබෙන ප්‍රතිඵල ඉතාම නරකයි. අන්න කරන්න පහසුයි කිරීමෙන් අනර්ථයට වැටෙනවා. හතරවැන්න කරන්නත් පහසුයි කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවා. දැන් බලන්න අද මේ පින්නතුන්න මේ බණ අහන්න ආවා. ඇත්තටම සද්ධාව තියෙනවා නම් ප්‍රඥාව තියෙනවා නම් මේවා මහ ලොකු දේවල් නෙවෙයිනේ. සද්ධාවන්තයාට මේ වගේ පින්කම් දිගටම කරන්න හිතෙනවා. දන් දෙනකොට කෙලවරක් නැහැ. සිල් රකින්නකොටත් එහෙමයි. ඒ සද්ධාව ප්‍රඥාව තියෙනවා. ඒක කරන්න පහසුයි. සද්ධාවයි ප්‍රඥාවයි තියෙනකොට ඒක කරන්න පහසුයි. එයින් ලැබෙන ප්‍රතිඵල වින්නතුනි හරීම හොඳයි. කරන්නත් පහසුයි. කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවා. දැන් මේ කාරණා ටික පින්නතුලට පැහැදිලි එකම කාරණේ ආකාර හතරකින් මෙතන කියවුණා. මම මේ කාරණා ටික ඇත්තටම මතක් කරේ මෙන්න මේ යෝනිසෝ මනසිකාරය ජීවිතේ කවදාකවත් අමතක නොවන හැටියට හිතේ තබා ගන්නට. මොකද අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණනි මගේ ਸਰුවත්නතා ඥාණයෙන් මේ යෝනිසෝ මානසිකාරයේ තරම් වටිනා ධර්මකාරණයක් යෝනිසෝ මානසිකාරයේ තරම් වටිනා දෙයක් මම දැකලා නැහැ කියලා. ඉතින් එහෙමනම් ඒ පිළිබඳව බෞද්ධයාට නිසි වැටහීමක් තියෙන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේ දැකපු වටිනාම දේ පිළිබඳවත් අපි එහෙම් මෙහෙම් නම් දන්නේ ඒක හරි අපරාධයක්. ඒතර වටිනාම දේ තමයි මේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නැවත නැවත මෙනෙහි කරනවා කියන එක. එහෙම කිව්වට අපේ ඔළුවට ඒක හරියට යන්නේ නැහැ. දැන් බලන්න මෙහෙම අපි දැන් ద్వාරත්‍රයෙන් වැඩ කරනවා. ඒ කියන්නේ කයෙන් වැඩ කරනවා, කටින් කතා කරනවා, හිතින් හිතනවා. මේ තුන්දොර කියලා කියන්නේ මේකටනේ. මෙතනින් තමයි කුසල් ලකුසල් හැම දෙයක්ම සිද්ධ වන්නේ. ඒකනේ අපි මේ තුන්දොර රැකගෙන ඉන්න ඕන කියලා කියන්නේ. එතකොට බලන්න මේ ద్వාරත්‍රයෙන් අපි කටයුතු කරනකොට යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කිරීම අපට නැත්තම් පින්නතුනේ මොනවා සිද්ධ වෙනවද කියලා අපිට කියන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් මෙහෙම හිතන්න දැන් අපි කටින් කතා කරනවා. කටින් කතා කරනකොට ඔන්න දැන් එකපාරම දෙයක් කියන්න හිතෙනවා. ඒ එළියට දානවා. ඒ ගැන හිතන්නේ නැහැ, මුකුත් නැහැ. ඒක කුසල්ද කියලා බලන්නෙත් නැහැ, අකුසල්ද කියලා බලන්නෙත් නැහැ. මෙලොවට හොඳයිද කියලා බලන්නෙත් නැහැ, පරලොවට හොඳයිද කියලා බලන්නෙත් නැහැ. කෙලින්ම ඒක අතහැරලා දානවා. පින්නතුනි අන්න ඒක තමයි අයෝනිසෝ මනස්කාරය කියන්නේ. එතන යෝනිසෝ මනසිකාරයක් නැහැ. මොහේ කියලා දානවා. ඒක තමයි අයෝනිසෝ මනසිකාරය. හැබැයි යෝනිසෝ මනසිකාරය තියෙනකොට එකම අකුසලයක්වත් වෙන්නේ නැහැ කියලා කියන්නේ අපි කටින් වචනයක් එළියට දාන්න කලින් මෙනෙහි කරන හිතින් මම මේ කියන්න යන වචනේ සත්‍යද අසත්‍යද කියලා හිතනවා බලන්න එහෙම හිතනකොට අනේ මේක අසත්‍යක්නේ එහෙනම් මේක කියන්න හොඳ නැහැ. සත්‍යයක් නම් පින්නතුනි සත්‍යයක් නම් එයා නැවත කල්පනා කරනවා මේක ඇත්තක් තමයි. මේ ඇත්ත කීමෙන් අර්ථයක් සිද්ධ වෙනවද අනර්ථයක් සිද්ධ වෙනවද බලන්න. මේ මානසිකාරය කියනකොට ආවට ගියාට වචන පිට වෙන්නේම නැහැ. මුසාවසක් නම් කොහොමවත් කියවෙන්නේ නැහැ. සත්‍යයක් වුණත් පින්නතුනේ සත්‍ය ගැනත් එයා මෙනෙහි කරනවා. මේ ඇත්ත කීමෙන් අර්ථයක් සිද්ධ වෙනවද අනර්ථයක් සිද්ධ වෙනවද මේක කුසල්ද මේක අකුසල්ද මේක මෙලොවට හොඳයිද මේක පරලොවට හොඳයිද මෙන්න මේ විදිහට මෙනෙහි කරලා කල්පනා කරලා අනර්ථය බැහැර කරමින් අර්ථය ළඟා කරගනිමින් අර්ථාන්විතව කටයුතු කිරීම තමයි කොටින්ම කිව්වොත් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ බලන්න පින්නතුනේ මේක කොච්චර වටිනවද කියලා. ඔය විදියට හිතට එක චිත්‍රලක් මොනවා හරි දෙයක් අපට හිතෙනකොට අපට හිතන්න පුළුවන් අනේ මම මොනවද හිතන්නේ? මේ හිතන දේ සම්පූර්ණ අකුසල්නේ. මේක ගැළපෙන්නේ නැහැ මේක අතහරින්න පුළුවන්. කයින් වැඩ කරනකොටත් ඒක අපට කරන්න පුළුවන්. එතකොට බලන්න මේ ශ්‍රී සද්ධර්මය අහනකොටත් මේ වහල ඇත්ත නේන්නම් කියලා නුවණින් මෙනෙහි කරනකොට ධර්මයේ ඉස්සරහාට අපට යන්න පුළුවන්. ඒ වගේම මේ යෝනිසෝ මනසිකාරයේ නැතිකම නිසා තමයි ඇත්තටම අද මේ සත්වයන්ට ධර්මය ජීවිතයට ගලප ගන්නට බැරි වෙලා තියෙන්නේ. නුවණින් මෙනෙහි කිරීම තියනවා නම් දැන් ඇත්තටම දැන් බොහෝ දෙනා දැන් සිල් සමාදන් වෙනවා. දැන් බලන්න ওই පංචිල් කියන එක මහා ලොකු දෙයක් නෙවෙයිනේ. පින්නතුනේ බලන්න දැන් උත්සවයේදීත් ඒක චාරිත්‍රයක්. මංගල අවමංගල ඕනම තැනක පංචිල් දෙනවා. ඉතින් මිනිස්සුත් පින්නතුනේ මේ පංචිල් ගන්නවා. ඉතින් පංචිල් සමාදන් වෙනවා. හැබැයි ඒක ශික්ෂාපදයක්වත් ආරක්ෂා කරන්නේ මානසිකාරයක් නෑ. මම මේ සමාදන් වුණේ මොනවද කියලා දන්නේත් නෑ. දැන් බලන්න නුවණ තියෙන කෙනා යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනා කල්පනා කරනවා දැන් මම මේ මොනවද සමාදන් වුනේ සිල්. එහෙමනම් මේ සිල් සමාදන් වුණාට වැඩක් නැහැ මට ආරක්ෂා කරන්න බැරි නම්. එතනම බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගයා කරන ගිහිල්ලා තනි කරම පොරොන්දු ටිකක් කඩනවා. එහෙම නෙවෙයි පින්නතුනි අපි කල්පනා කරන්න ඕන නුවණින් මේ ශික්ෂාපද පහෙන් මට මොකක්ද ආරක්ෂා කරන්න පුළුවන් අපි හිතමු දැන් පළවෙනි එක පුළුවන් කියලා ඒක සමාදන් වෙලා ඒක ආරක්ෂා කරනවා හැමදාම නිදාගන්න කියලා මතක් කරනවා අනේ මම දැන් මදුරුවෙක්වත් දැන් සතියක් දෙකක් මාසයක් මදුරුවෙක්වත් මරන්නේ මං හොඳ සීලවන්තයෙක් සීලයේ තියෙන පුදුම අනුභවයක් ඔය ශික්ෂාපදේ රකින්නකොට ඕක මදි වෙනවා ඊළඟට හිමීට තව ශික්ෂාපදයක් සම්බන්ධ කර ගන්නවා. අපි හිතමු දෙවෙනි ශික්ෂාපදේ වරකම් කරන්නේ නැහැ කියලා අදිස්ථාන කර ගන්නවා. ඒ විදිහට හැමදාම රැට උදේට මෙනෙහි කරන අනේ දැන් මම මధుරෙක්වත් මරන්නේ ඉදි කට්ටක දෙයක් වරකම් කරන්නේ. ඉතින් මේක කරනකොට පුදුම සතුටක් දැනෙන්නේ. ඔන්න ඊළඟට තව ශික්ෂාපදයක් සම්බන්ධ කර ගන්නවා. අන්න ඒ විදිහට හරියි යෝනිසෝ මනසිකාරයේ පාවිච්චි කරලා අපි සිල් රකින්න පුරුදු වෙන්නට ඕන. එහෙම ආනිසංස දැක දැක සිල් රකින්න පුරුදු වුණොත් කවදාකවත් පින්නතුනි ඒ ශික්ෂා පදනම් කැඩෙන්නේ නැහැ. ඉතින් බොහෝ දෙනෙකුට අද මේ ජීවිතේට ධර්මයේ ගලප ගන්නට බැරි වෙලා තියෙන්නේ මෙන්න මේ නුවණින් මෙනෙහි කිරීම නැහැ. බණ අහනම ෂෝක් බණක් කියන නැගිටිනවා එච්චරයි. එහෙම නෙවෙයි ධර්මයක් අහපුවාම ඇත්ත තමයි කියලා ඒක නුවණින් නිතර නිතර මෙනෙහි කරන්න ඕන. නිතර නිතර මෙනෙහි කරනකොට අපට ඒකාන්තයෙන්ම ජීවිතයේට ධර්මයේ ගලප ගන්නට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම දැන් අනිත්‍ය ලක්ෂණය වුණත් මේ පංච උපාදානස්කන්ධය වුණත් ඊළඟට අසුබ වැනි කර්මස්ථානයක් වුණත් ඊළඟට මරණ සතිය වැනි භාවනාවක් වුණත් ඊටාම හොඳට කරන්න අපට ලැබෙන්නේ මෙන්න මේ නුවණින් මෙනෙහි කිරීම තිබුණොත් දැන් බලන්න පින්නතුනි අපට අපි හැමෝම දන්නෝ මැරෙනවා කියලා මැරෙනවා කියලා දැනගත්තට අපි අමරණීය ලීලාවෙන් වැඩ කරන්නේ ඇයි ඒකට ප්‍රධාන හේතුව මේ යෝනිසෝ මනසිකාරය නෑ සිහිය නෑ දැන් මරණ සතිය මේ මරණානුස්සතිය කියන්නේ සති කියලා කියන්නේ සිහිය. අනුස්සති කියලා කියන්නේ නැවත නැවත සිහි කරන්න. නැවත නැවත සිහි කරන්න යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. දැන් මැරෙනවද කියලා ඇහුවොත් පොඩි ළමෙක් වුණත් කියන ඕ මැරෙනවා කියලා. අපට නැත්තේ අනුස්සතිය. අනුස්සතිය කියලා කියන්නේ නැවත නැවත සිහි කරන්න අප දන්නේ. දැන් බුද්ධානුස්සතිය වුණත් බලන්න. බුදු ගුණ මොකද්ද කියලා ඇහුවොත් පොඩි දරුවෙක් වුණත් කියන ඉතිපිසෝ ගාතාව. අරහං ගුණය මොකක්ද කියලා ඇහුවොත් කියනවා සියලු කෙලෙස් නැති කළා අරහං කියලා. එහෙමනම් කරදරයක් විපත්තියක් වුණාම අපට දෙවියෝ මතක් වෙන්නේ ඇයි? අපිට දෙවියෝ මතක් වෙන්නේ අනුස්සතිය නෑ. දැන් බලන්න සත්තා දේව මනුෂ්‍යානං කියන ගුණේ අපේ හිතේ හොඳටම කාවැදිලා නම් දැන් සත්තා දේව මනුෂ්‍යානං කියන්නේ දේව මිනිසුන්ගේ ගුරුවරයා. දේව මිනිසුන්ගේ ශාස්ත්‍රවරයා. එතකොට දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රවරයා අමතක වෙලා අපට දෙවියන් මතක් වෙනවා කියලා කියන්නේ අර බුදු ගුණේ අපේ හිතේ හරියට නැහැ. ඒක නැති වෙන්න හේතුව තමයි අනුස්සතිය නැහැ. නැවත නැවත සිහි කිරීම නැහැ. දැන් බලන්න අපිට නරක පැත්ත ගත්තොත් අපිට සාමාන්‍යයෙන් පුජ්‍යලයක් දැක්ක ගමන් ආපෝ ඒ මනුස්සයා හරි කපටියා. මිනිහා යන්තම් දකින්න විතරයි ඕන අපි යාගේ ගුණේ තේරුම් අරන් ඉවරයි. අගුණ පැත්ත අපට එහෙම තේරෙනවා. හැබැයි ಗುಣ පැත්ත අපි සිහි කරන්නේ නැති නිසා අපට තේරෙන්නේ නැහැ. දැන් බලන්න කෙනෙක් අපට බැන්නොත් ඒ බැනපු දේ අපි නිතර නිතර මතක තියාගෙන හිටියොත් ඒ මනුස්සයා දැක්ක ගමන් ඕක මතක් වෙනවනේ. ඒ මනුස්සයා බැනපු දේ ඒ වෙලාවෙම අමතක කරලා දැම්මනම් එක ගාණක්වත් නැහැ. සමහරව අහනවා එදා මං ඔයාට බැන්නා ඔයාට දුක හිතුණාද? අනේ සමා වෙන්න. ඉතින් එයාට මතකත් නැහැ. මොකද එයා ඒක අමතක කළා. එහෙමනම් පින්නතුනේ අපිට වෙලා තියෙන්නේ සිහි කරන්න ඕන දේවල් අපි සිහි කරන්නේ නැහැ. සිහි කරන්න ඕන නැති දේවල් අපි හොඳට හිතේ තියාගෙන සිහි කරනවා. ඒකට හේතුව තමයි මෙන්න මේ යෝනිසෝ මනසිකාරය නැහැ. නුවණින් මෙනෙහි කිරීම නැහැ. ඉතින් ධර්මයේ ජීවිතයට ගලප ගන්න බැරි වෙලා තියෙන්නේ ඒ කාන්තෙන්ම මෙන්න මේ යෝනිසෝ මනසිකාරය නැතිකම. ඒ නිසා පින්වත් හැමෝම මේක දිනු කරගන්න මහන්සි ගන්න ඕන. ඉතින් මේක දිනු කරගන්න නම් පින්නතුනි බණ අහන්න ඕන. ඒ වගේම සද්ධාව හොඳට දිනු කරගන්නට ඕන. සද්ධාව නැති වුණොත් යෝනිසෝ මනසිකාරයට එන්න බෑ. ඊළඟට පුංචි පුංචි කර්මස්ථාන, මෛත්‍රී කර්මස්ථාන, බුද්ධානුස්සතිය, ඒ වගේ කර්මස්ථාන දිනු කරගන්න ඕන. ඊළඟට හිත හොඳ ඒකාග්‍රතාවයකට ගේන්න ඕන. සිහිය දියුණු කරනකොට ඒ කාන්තයෙන්ම මේ යෝනිසෝ මනසිකාරයේ ක්‍රමානුකූලව අපිට හදා ගන්න පුළුවන්. ඊළඟට පින්නතුණි නුවණ දිනු වෙන්න හේතු වන අවසාන කාරණය තමයි ධර්මානුධම්ම ප්‍රතිපත්තිය. යෝපන බික්කු ධම්මානුධම්ම පටිපන්නෝ විහෙරති. සාමීචි පටිපන්නෝ අනුධම්මචාරේ සෝ තථාගතං සක්කරෝති ගරුකරෝති මානේති පූජේති පරමාය පූජාය පටිපත්ති පූජාය කියලා ධර්මයේ සඳහන් වෙනවා. දැන් බලන්න එදා බුදුරජාණන් වහන්සේ පිරිනුවන් මන්ත්‍රකේ වැඩ ඉන්නකොට අනන්ත මාහිමියන් වහන්සේ වදාරනවා ස්වාමීන් වහන්සේ පුදන්ඩ මේ සියලු දෙවිවරු වටේට ඇවිල්ලා නොයෙක් විදිහේ පූජා සත්කාර කරනවා. මේ සබහා දහම පවා මල් ගස්වල මල් හැදිලා ඔබ වහන්සේට සබහා දහමෙන් පවා පූජා සත්කාර සම්මාන සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඉතින් ඔය ආමස පූජාව මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේට ගෞරව කරනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා කියන්නේ උට වඩා වැඩි දෙයක්. උන්වහන්සේ වදාරනවා යම් කිසි භික්ෂුවක් භික්ෂුණියක් උපාසකේ උපාසිකාවක් තථාගතයන් වහන්සේට සත්කාර කරනවා නම් ගරුකාර කරනවා නම් බුහුමන් කරනවා නම් ඒ අය තථාගතයන් වහන්සේට කළ යුතු උසස්ම පූජාව තමයි ප්‍රතිපත්ති පූජාව. ප්‍රතිපත්තිය ප්‍රතිපත්තිය කියලා කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. දැන් මේ සිල් ආරක්ෂා කරන්න කිව්වනම් ඒ සිල් ටික ආරක්ෂා කිරීම ප්‍රතිපත්තියක්. ඉතින් බුදුරජාණන් වහන්සේට ගරු කරනවා කියන්නේ ඒකනේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ ශික්ෂාපද ටික ආරක්ෂා කරගන්න නැතුව ලක්ෂණට මල් සැරසිල්ලක් කරලා බුදුරජාණන් වහන්සේට මල් කඳු ගහලා පූජා කරත් වැඩක් නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තමයි සිල් ආරක්ෂා කරන කිරීම. නමුත් සිල් ආරක්ෂා නොකර දුස්සීලව ඉඳගෙන අර වගේ ආංශ පූජා කළාට ඒක ලොකු ප්‍රතිඵලයක් නැහැ. හැබැයි අපි සීලයක පිළිපදලා ආංශ පූජාව කිරීම තුළ අපට ලොකු ප්‍රතිඵලයක් ලැබෙනවා. එහෙමනම් පින්නතුනේ මේ ප්‍රතිපත්තිය කියන එක තාම වටිනා දෙයක්. භාවනා කරන්න කිව්වනම් භාවනා කිරීම ප්‍රතිපත්තියක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව ජීවත් වීම ප්‍රතිපත්තියක්. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෝ අපෙන් අවසාන මොහොතේ අන්තිම මොහොතේ පවා බලාපොරොත්තු වෙන ප්‍රතිපත්තිය. පින්නතුනේ මේක කිසියම් බෞද්ධයෙකුට අතහරින්න පුළුවන් බුද්ධ වචනයක් නෙවෙයි. හිතන්න මෙහෙම දැන් තාත්තා කෙනෙක් දරුවෙකුට හොඳට උගන්වලා ඒ වගේම ගෙවල් හදලා දීලා ධනය තැම්පත් කරලා වතු පිටි අරන් දීලා හැම දෙයක්ම කරලා ආවා විවාහ කරලා අන්තිම මොහොතේ තාත්තා පුතාගේ අතින් අල්ලගෙන කියන පුතේ මෙන්න මේක මම මරුණත් ඔයා කරන්න ඕන. ඉතින් හරි පුතෙක් නම් ඒක දිවි හිමියෙන් හිතට ගන්නවා මොකද තාත්තා මට මෙච්චර දේවල් දීලා මගෙන් බලාපොරොත්තුනේ මෙන්න මේ දේ. ඒ දේ මම අනිවාර්යෙන් අකුරටම සම්පූර්ණ කරන්න ඕන කියලා හොඳ දරුවෙක් හිතනවා. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ සාරාංශකීය කල්පලක්ෂයක් පෙරම් පුරලා ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා අවුරුදු 45ක් ලෝකයට සැනසෙල්ල උදා කරලා අන්තිම මොහොතේ පිරිනුවන් ඇඳේ වැඩ ඉඳගෙන සිව්වනක් පිරිසවන අපෙන් ඉල්ලපු ඉල්ලීම අවසාන ඉල්ලීම මට සත්කාර කරනවා නම් මට ගරුකාර කරනවා නම් මට බුහුමන් කරනවා නම් මගේ ශ්‍රාවකයෝ මට කළ යුතු ඉහළම පූජාව තමයි ප්‍රතිපත්ති පූජාව. එහෙමනම් පින්නතුනි මේක අපි හොඳට හිතට ගන්නට ඕන. මොකද බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෝ අපෙන් ඉල්ලපු අවසාන ඉල්ලීම. එහෙමනම් මෙන්න මේ කාරණා. දැන් මේ කියපු කල්යාණ මිත්‍ර ආශ්‍රයේ ඉඳලා මේ කියපු කාරණා හතර යම් කිසි කෙනෙක් ජීවිතයට ගලප ගන්නවා නම් ඒ ජීවිතයේ පින්නතුනි ඊටාම වාසනාවන්ත ඒ වගේම ආදර්ශමත් ඒ වගේම නිවන සාක්ෂාත් කරගන්න සුදුසු සෝතාපට්ටි අංග හැටියටත් දේශනා කළේ ඒකයි ඒ නිසා මෙන්න මේ කියන කාරණා අපේ ජීවිතයට අපි ගලප ගන්න ඕන. කල්යාණ මිත්‍ර ආශ්‍රය නැතුව බෑ ඒක අත්‍යවශ්‍යයි. ඊළඟට සද්ධර්ම ශ්‍රවණේ අද බණහන්ත හොඳ වපසරයක් අපිට ලැබිලා තියෙනවා. අඩුම තරමේ දවසට බණ දෙක තුනක්වත් අහන්න අපි පුරුදු වෙන්න ඕන. ඊළඟට විශේෂයෙන්ම මේ යෝනිසෝ මනස්කාරය නුවණින් මෙනෙහි කිරීම තියනවා නම් පින්නතුනි අහන බණ සියල්ලම සියල්ලම පින්නතුනි ඒ ධර්මයට අනුව ජීවත් වෙන්නම පුළුවන්. දැන් අපි ආයතන 6 ගැන අහනකොට බාහිර ආයතන හය ගැන අහනකොට ඒ දේශනාවන් ශ්‍රවණය කරනකොට නුවණින් මෙනෙහි කිරීම තියෙනවා නම් කුසල් මවන්න පුළුවන් ඇත්තටම. ඒකාන්තයෙන් කුසල් මවන්න පුළුවන්. ඒ නිසා අපට අවශ්‍ය අපිට නැත්තේම මේ යෝනිසෝ මනසිකාරය. ඒ නිසා යෝනිසෝ මනසිකාරය අපි දිනු කරගන්න ඕන. යෝනිසෝ මනසිකාරයේ දිනු නම් ධර්මානුධර්ම ප්‍රතිපත්තියත් ඒකාන්තයෙන්ම දිනු වෙනවා. එහෙමනම් පින්වත් හැම දෙනාටම මේ ධර්ම කාරණා තමන්ගේ ජීවිතයට ගලපගෙන අසන බන ජීවිතයට ගලප ගන්නට ප්‍රතිපත්ති සම්පූර්ණ කරන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ